අද ලංකාවෙන් අපි ආරාධනා කෙරුවේ නන්දා මාලිනී නිදා ඉන්න සිංහලයන් පුබුදු කරන්න ඉදිරිපත් වුණ එඩිතර ගායිකාවක්. ඇයගේ සින්දු සිංහලයක් වෙලා හෙලේ ඉපදේ නැත්තම් මේ සිංහල අපේ රටයි අපි ඉපදෙන මැරෙන රටයි. මෙවැනි සින්දු කියා අපිව පුබුදු කරන්න ඉදිරිපත් වෙලා ඉන්න ඒ එඩිතර ගායිකාවක් අපේ ආරාධනාව එක පිටින්ම පිළිගන ඒම ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපේ වාසනාවක් කියලා හිතනවා. ඒවා ඒ අය සමග තව සංගීතඥයන් තුන්දෙනෙක් ඇවිත් සිටිනවා. අපි එයාටත් අපේ අවංක ස්තුතිය පුද කරනවා අපි ආරාධනාව පිළිගත්තාට. ඉතින් මා මේ වෙලාවේ වැඩි කතා කරන්න මම හිතන්නේ මේ ඔයාලා ඇවිත් තියෙන්නේ කතාවක් බලාපොරොත්තු වෙන කියලා. දැන් මා ඔබගෙන් ඉල්ලා සිටිනවා පිළිගන්න ඔබත් මගේ ජනප්‍රියම සිංහල ගායිකාව නන්දා මාලිනී Thank you. අපේ සුන්දර මෞද්මින් ටික දවසකට ඈත් වෙලා අපි හිරුණු බසින අධිරාජ්‍යයේ විසින අපේම සහෘදීන් වන ඔබ හා එක්ව ගත කරන්න ලැබුණු මේ අවස්ථාව අපට ලබා දීම ගැන එක්සත් රාජධානී සිංහල සංගමයට හදපත් වෙන්ම නැගෙන අවංක ස්තුතිය මේදී මම මුලින්ම පුද කරන්නට කැමතියි. අද අපි මේ සැන්දෑවේ කරුණු කීපයක් නිසා ඔබ හා සතුට බෙදා ගන්නට කැමැතියි. එක්සත් රාජධානී පුරා විසිරී සිටින සිංහලීන් එකමුතු කර ගැනීම සඳහා සිංහල සංගමේ දරන උදාර පරිශ්‍රමය සිංහල කලාකරුවන්ගේ ප්‍රතිභාවයන් විදේශගතව සිටින අපේම සහෝදර ජනතාව ඉදිරියේ දැක්වීමට අවස්ථාවක් ලබා දීම මව්බිමින් ඈත්ව සිටියත් තම මව්බිම ජාතිය සංස්කෘතිය හා භාෂාව වෙත තමන් තුල තිබිය යුතු ලැබියාව ඇල්ම ගෞරවය හා භක්තිය තම පණමින් රැක ගැනීම සඳහා ඔබ හැමදෙනා දරන වෑයම අවසාන වශයෙන් මා සමග මේ පැමිණි මගේ සහෝදර කලා ශිල්පීන් තිදෙනා විජේරත්න රණතුංග තබ්ලාවෙන් සිතාරෙන් රෝහණ වීරසිංහ වයලීනෙන් දීදී ගුණසේන සමග අප මෙහි ගෙන්වා ප්‍රසංගයක් පැවැත්වීමට අවස්ථාවක් ලබා දීම ගැන එක්සත් රාජධානී සිංහල සංගමයේ වෙත නැවත වරක් අපගේ ගෞරව පුරස්කර ප්‍රණාමය ඉදිරිපත් පුද කරනවා. ස්තුතියි. සමග Vamos හින්දි චිත්‍රපට ගීත අනුකරණය කරමින් අවුරුදු ගණනාවක් ගීත රසිකයින් රවටමින් සිටි අවධියක ශ්‍රී ලංකාවේ දේශීය සුවඳ වහනය කරමින් ස්ව නිර්මාණ ඉදිරිපත් කරමින් සිංහලයයි නොබියව කිව හැකි සංගීතයක් ගොඩනැගීමටත් ඒ ප්‍රචලිත කිරීමටත් මෑත යුගයේ ඉදිරියට සෙබළ සෙබළියන් අතරේ නන්දාට හිමි වූයේ ඉහළම ස්ථානයක් ඇය විසින් ගයන ලද සමහර ගීත මුළු රටටම ජාතියටම නව ජීවයක් ලබා දුන්නා. එසේ ಜಾති මමත්වය අප හැමදෙනා තුළම ඉතාමත්ම තීව්‍රව මතු කළ ගීතයක් දැන් නන්දා ගායන සූදානම් වන්නේ. Thank you. කරම පැතුම එයයි මගේ පරම පැතුම ඔබත අම්මා අහස්තලෙන් මරු කතරට වහින රස අම්මා दे

රැකගන්නේ නැවත නොයන දෙස ඔබ රැකගන්නේ මලකින් මලකට ගොස් පැනි බොන ඔබට මතක ඇති අපේ රටේ ලංකාවේ මුලින්ම පෙන්වූ වර්ණ චිත්‍රපටයේ රන්මුතු දුව දැන් මම ගායනා කරනවා ඒ චිත්‍රපටයේ ගැයූ ගලනගංකි ජීවිතයේ ගීතය need සිටිනා ඔබ හදේ ඇඳෙනවා ඒකෙන් ගමනට හිත දෙනවා මේ ගමනේ දුෂ්ට වෙනවා ඔබ මෙතෙක් මෙතෙක් අපගේ ගීත ශ්‍රවණය කළා මා දැන් ආරාධනා කරන අපත් සමග ගීතයක් ගායනා කරන මේ මේ සිංහල අපගේ රටයි ගීතය මා කැමති අපේ රටේ ජීවත් වෙන සිංහල ලාංකික රසික ඔබ අපත් එක්ක එකතු වෙලා අපි මේ මොහොතේ විදේශගත වුණා ඒ ගීය ගායනා කිරීමට මා ආරාධනා කරනවා ඔබ හැමට අපෙත් එක්ක මේ සිංහල අපගේ රටා අපගේ රටල් අප ඉපදෙන මැරෙන රටල් 7 වෙනි අපේ විවිධ ප්‍රසංගයේ අවසානයයි අපි දන්වන්න කැමති ලබන 6 වෙනිදා මැයි මාසේ 6 වෙනිදා ඊලින් ටවුන් හෝල් එකේදී තව උත්සවයක් තියෙනවා. එය පන්සලට ආධාර කිරීම පිණිසයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනා මෙතන ඇවිත් සිටින සෑම දෙනාම මේ මෙතරම් ලස්සන සිංහල ගායිකාවක් බලන්න ආපහු 6 වෙනිදා ඊලින් ටවුන් හෝල් එකට එයි කියලා. කොහොමද?